නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් හැම දිනාටම පිරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි සිරිත් පරිදි අද අපි සූදානම් වන්නේ බෞද්ධ ආරූප වාහිනිය ඔබ වෙත තිලින කරනු ලබන සතිපදා සදහම් සංවාදයේ ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව සමගින් එක්වන්න. මේ සාකච්ඡාව හා දිගින් දිගටම සම්බන්ධ වී සිටින පින්වතුන් මේ වෙනකොට හොඳින්ම දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ කෙලස් දුතාංගයන් පිළිබඳව කියන කාරණය. කෙලස් පිඹ හරින්නට හේතු වෙනවා අල්පේච්ඡතාවය, සන්තුට්ඨිතාවය, සුභරතාවය දියුණු කරගන්න උපකාර වෙන. සරල ඡාම් පැවැත්ම තුළින් කායික, වාචසික, මානසික සංයමය ඇති කරගන්න උපකාර වෙන ආචාර ධර්ම පද්ධතියක් වන තෙලස් දුතහංගයන් අතුරෙන් අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා භූතාංග දෙකක් පිළිබඳව. ඒ අභෝකාශිකාංගය සහ සෝසානිකාංගය පිළිබඳව. ඉතින් මේ භූතාංගයන් පිළිබඳව අපි නොදන්න කරුණු පිළිබඳව අපට කියා දෙන්න මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා. කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ. අපි හාමුදුරුව ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරනේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලික වශයෙන්ම දුතාංගයන් දෙකක් පිළිබඳව අපි පළවෙනි දුතාංගය අද සාකච්ඡා කරන දෙසට අපි ඒ දෙසට අවධානය යොමු කරමු. අපි හඳුරන්නේ අබ්බෝකාශිකාංගය. කුමක්ද අබ්බෝකාශිකාංගය කියන්නේ කියලා අපිට කියලා දෙන්න. තෙරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අද දිනේදී දුතාංග ධර්ම දෙකක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා ස්වාමීන් වහන්සේ කියපු පරිදිම පළමුවෙන්ම අබ්බෝකාසිකාංගය. අතරම මේ අබ්බෝකාසිකාංගය සමාදන් වන්නේ සම්මන්ත රුක්ක මූලංච පටික්කිපාමි අබ්බෝකාසිකංගං සමාදියාමි. ඒක තමයි වාක්‍යය. එහෙම. ඒ කියන්නේ සෙවලිකල ගෙය ඒ වගේම රුක්ෂ මූලය ප්‍රතික්ෂේප කරනවා මේ අභ්‍යවකාශයේ හිස් අවකාශයේ ඒ ජීවත් වෙනවා සමාදම් වෙනවා කියන එක තමයි ඉතින් කියවෙන්නේ. ස්වාමීන් මේක ඇත්තටම මේ දුතාංග අතර අල්පේච්ඡම දුතාංගය කියලා හිතෙනවා කියලාට මොකද අ විසුද්ධි මග්ග අට කතාවේ සඳහන් වෙනවා හරියට දැන් මේ අවකාශයට දැන් අහසේ තරු ඊළඟට රාත්‍රී කාලට අපි ගත්තොත් වියනක් හැටියට තියෙන්නේ අහස. එහෙම. ඊළඟට පහනක් හැටියට තියෙන්නේ සඳ එහෙම. ඉතින් ඒ වගේ තැනකට සාමාන්‍ය කෙනෙක් බැඳෙනවා හරි අඩු. හරියට අර රාත්‍රී කාලේ මුවෙක් වගේ බොහොම නිදහසේ ඉන්න භික්ෂුව ඒ තියෙන මිද්ද දුරු කරලා විශේෂයෙන්ම ඒ නිවනට පාර හදා ගන්නවා කියන එක තමයි අතර මේ විශේෂයෙන් සඳහන් වන්නේ. එතකොට ස්වාමීන් මේ අබ්බෝකාසිකාංගය සමාදන් වුණාම එලිමහානේ තමයි ඉන්නේ. එලිමහානේ කියලා කිව්වහම මෙතන දැන් හැම මොහොතකම නෙවෙයි දැන් මුළු ජීවිත කාලයේම අභෝකාශිකාංගයේ සමාදන් වෙලා ඉන්නවා නම් ඇත්තටම උත්කෘෂ්ඨ වශයෙන් රකින්නවා නම් වහලයක් ඇතුළට යන්නේ නැහැ. හැබැයි ඒකේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම දැන් සමහර වෙලාවට අපි බණ අහන්න යනකොට ධර්මශාලාවක් ඇතුළට ගිහලා බණ අහන්න පුළුවන්. ඊට පොහොය විනය කර්මය කරනකොට සංඝයාත් එක්ක ගිහලා පොහොය කරන්න පුළුවන්. එහෙනම් පොහොය කරනකොට ස්වාමීන් වහන්සේ වරසාවක් ආවොත් වරසාව පෑයියට පස්සේ ඒ ඒ අම්බෝකාසිනාගේ පුරණ නැත්තම් ඒ හිස් අවකාශයේ ඒ තියෙන තැනට යන්න පුළුවන්. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් උගන්නන කෙනෙක් නම් උගන්නන ස්වාමීන් වහන්සේ නමක් නම් ඒ උගන්නන වෙලාවට ශාලාවකට එන්න පුළුවන්. ඉගෙන ගන්න වෙලාවේ ඇත්තට මේ ස්වාමීන් වහන්සේ නමකට ඉගෙන ගන්නත් පුළුවන් අබ්බෝකාශිකාංග සම්පූර්ණ කරන භික්ෂුවට. ඉතින් මෙන්න මේ වගේ ක්‍රමයක් තමයි තියෙන්නේ. කෙසේ හෝ මේ එලිමහණය තමයි වාසය කරන්නේ. එහෙම අපයන්. එතකොට අභ්‍යවකාශය අභෝකාශික කියලා කියන්නේ අභ්‍යවකාශය එලිමහණ කියනවා. අපි හන්නේ දැන් ආරණ්‍යකාංගය රුක්ඛ මූලිකාංගය වගේ දුතාංගයක් ආරක්ෂා කරන කෙනෙකුට අභෝකාශිකාංගයක් රකින්න පුළුවන්ද? සම්හත් දැන් අරණ්‍යකාංගයේ පුරණ භික්ෂුවකට පුළුවන්. අරන්නේ කැලේ හිස් අවකාශයක් තියෙන තැන ගහක් කැටක් නොවන තැනක ඉන්න පුළුවන්. ඒකට අරණ්‍යකාංගයක් මේ ආරක්ෂා වෙනවා. එතකොට දැන් ඇත්තටම රුක්ඛ මූලිකාංගය ඇත්තට මේ වාක්‍යෙම කියන රුක්ඛම තන්නන්ත රුක්ක මූලන්ත. එතකොට මේ දෙකම ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප වෙනවා. එතකොට මේ දෙකම ප්‍රතික්ෂේප කළා තමයි මේ අභෝකාශිකාංගේ සමාදන් වෙන්නේ. ඇත්තටම අභෝකාශිකාංගේ සමාදන් වෙන රුක්ක මූලිකාංගේ සමාදන් වුණාට වඩා ආනිසංශ යාල්පිතතාදී ගුණ විශේෂයෙන්ම වැඩෙනවා. අර ගහකින් හෝ සෙවන ලබන රූපය තියෙනවා. ලබනවා. රුක්ක මූලිකාංගේ. රුක්ක මූලිකාංගේ. එතකොට එහෙම හෝ සෙවන නොලබනවා අභෝකාශිකාංගේ. එතකොට අපි හන්නේ අභෝකාශිකාංගය ආරක්ෂා කිරීමට මේ වෙලාවක් තියනවද දැන් අපි හිතමු දහවල් ගත්තාම බොහොම මධ්‍යහන වෙලාවේ මේ හිරු හදටම පායන වෙලාවක්. ඒ නිසා මේ වෙලාවේ බොහොම හිරු රස්නේ වැඩි අභෝකා අභ්‍යවකාශයේ එලි මහනට යන්න අමාරුයි කියලා. එහෙම නොයා රාත්‍රී කාලයේ විතරක් එහෙම රකින්න පුළුවන්ද? නැත්නම් ජීවිත කාලයම අර විදිහට සමහර අවස්ථාවල සානස මෙහෙමයි. දැන් මේ දුතාංගයක් කියන එකට දැන් අපි මේක මුලින්දලම විතරම කිව්වා. ඉතින් ඒකට කාලයක් නැහැ. ඊළඟට ඒක කැඩුනට විපාකයක් එහෙම අකුසලයක් වෙන්නේ නැහැ. එතකොට සානස බොහෝ දුරට දැන් උත්කෘෂ්ඨ වශයෙන් දැන් අපි හිතමු වස් කාලෙක අදිස්ථාන කරගන්නවා. මම මේ වස් කාලෙම ජීවත් වෙන්නේ අබ්බෝ අභ්‍යවකාශයේ. එහෙම. එහෙම කෙනාට රැයක් තවාලක් කියලා තින් එකක් නැහැ. එහෙම. මොකද උන්වහන්සේ අනිවාර්යෙන් අභ්‍යවකාශයේ අවකා මේ එලි මහනේ මහනදම් පුරනවා. එහෙම. බොහෝ සෙයින් මම දැකලා තියෙන්නේ අත්දැකීම් එක්ක අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අපම දැකලා තියෙන්නේ මේක ගොඩාක් අය රාත්‍රියට තමයි සමාදම් වෙන්නේ. එහෙම. මොකද දවල් කාලේ තින් වැඩ තියෙනවා. තින් ඒවත් එක්ක එහෙම. බොහෝ සෙයින් රාත්‍රී කාලේ තමයි සමාදම් වන්නේ. ඒ සමහර භික්ෂුන් වහන්සේලාට හැබැයි අටුවාවේවත් සඳහන් වෙලා නැහැ මේක රාත්‍රියට දවාලෙට කියලා මුළු කාලයටම තමයි ඒකේ අදහස් වෙන්නේ. ඒ කියන්නේ අපි හඳුරු එතකොට දැන් අපි හඳුරු පැහැදිලි කළේ දැන් කවුරු හරි කෙනෙක් අභෝකාශිකාංගය ආරක්ෂා කරනවා නම් ඒ අභෝකාශිකාංගය ආරක්ෂා කරන තැන ඒ කටයුත්ත කරනවා. මූලික වශයෙන් අවධානය ඒට යොමු කරගෙන කරනවා. ඊට අමතරව උන්වහන්සේ වෙනත් කාර්යයක නියැලිලා ඉඳෙද්දී උන්වහන්සේට හදිසි හේතුවක් නිසා වැස්සට ආවරණේ වෙලා ඉන්න තැනකට යන්න සිද්ධ වුණොත් වෙනත් වෙනත් ආවරණ සහිත තැනක ඉන්න සිද්ධ වුණොත් එහෙම ඉඳීම මේ දුතංගයේ කැඩෙන්නට හේතුවක් නෙවෙයි කියන කාරණාවද අපි හඳුරන්නේ අවධානය වෙන්නේ. ඔව් පැහැදිලිවම ස්වාමීන් වහන්සේ එහෙම අවස්ථාවක්. ඒතර මේ දැන් ඉතින් අපිට ඒක පැහැදිලි වෙනවා දැන් පොහොය කරලා ඉවර වුණාට පස්සේ වර්ෂාව වහිනවා නම් ඒ වැස්ස පෑයයට පස්සේ පොයගෙන් යන්න කියනවා. එහෙම. ධර්මදේශනාව ධර්ම ශ්‍රවණය කරලා බණ අහලා ඉවරලා ඉවරනකොට වහිනවා නම් වැස්ස පෑයයට පස්සේ ධර්මශාලාවෙන් යන්න කියනවා. දැන් මෙහෙම වුණොත් බණ කිය ධර්ම ශ්‍රවණය කරලා ඉවර වෙලා එළියට වඩිනවා මේ තමන් ඒ දුතංගේ ආරක්ෂා කරන තැනට එන්න. එහෙම අඩි දෙක තුනක් ඉස්සරහට යද්දී හදිසියෙම අකල් වැස්සක් වහිනවා. එහෙම වැස්සහම වැස්සෙන් निराවරණය වීම සඳහා ආවරණය වීම සඳහා යම් කිසි තැනකට එන්න පුළුවන්කම තියෙනවා. සමහරවිට දැන් ගමන් වඩින විසුණු වහන්සේ නමකට දැන් අටුවාවේ තියෙනවා දැන් වෙන ස්වාමීන් වහන්සේ නමකගේ පිරිකර ටිකක් තියෙනවා නම් අපේ. එහෙම මොනවා හරි වෙනත් හාමුදුරනමක ගිහින් දෙන්න කියපු පිළිකට ටිකක් හරි මොනවා හරි තියෙනවා නම් ඉක්මනට ගියත් කමක් නැහැ කියන ටිකක් අඩිය සැර කරලා මේ වහලක් තියෙන තැනකට. එහෙම. එහෙම දැන් එහෙම පිළිකරක් නැත්තම් සම්තුන් ගමනෙන් ඒ වගේ ආවරණයක් තියෙන තැනකට ගිහිල්ලා නොතෙමින් හිටියට ඒකේ දුතාංග කැඩෙන්නේ නැහැ. එහෙම. ඒත් ඇත්තට මෙතන සාමනාත අර මහා දඬුවමක් වගේ කන්නේ මෙතන තථාගතයන් වහන්සේ අර පෙන්න මේ මෙතන විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට අනුදැනව දාරන්නේ අර එලි මහානේ වුණත් අර අබ්බෝකාසේ පබ්බජ්ජා කියලා කියන්නේ එහෙමයි. නිකන් එලි මහානේ මේ පැවිද්ද දැන් එලි මහාන දැන් සහල්ලුකම ඇති සහල්ලුකම දැන් ගහක් යටවත් ආරණ්‍යකවත් වෙන කොහෙවත් නෙවෙයි මේ නිකන් මේ එලි මහානේ. එලි මහානෙත් මේ මහානකම හොඳට කරන්න පුළුවන්. ඒ තුලින් අපි හන්නේ මේ ශීතෝෂ්ණාදියට දරා ගන්න පුළුවන් මානසිකත්වය ඇති කිරීමකුත් සිද්ධ වෙනව නේද? පැහැදිලිවම සානත ඇත්තටම මේ දරා ගැනීමේ හැකියාව ප්‍රමේයටම ලැබෙනවා. එතකොට දැන් ඇත්තටම දැන් එලිමහානක ඉන්නකොට දැන් ස්වාමීන් වහන්සේ පියවතාවේ සාකච්ඡාවේදී කර දැන් මේ රාත්‍රී කාලයේ අර රුක්ෂමූලිකාංගයේ දවසක් මේ සම්පූර්ණ කරන්න ගිය වෙලාවේ ඉතින් රාත්‍රී පුදුම සිහිතලක් කියලා. එහෙම ඇත්තටම දැන් මේ එලිවහනක ගත්තාම සානස හීතල කියන එක උපරිමයට ලැබෙන තැන. ලැබෙන තැනක් නේ. එහෙනම් රස්නේ අවස්ථාවල රස්නේත් උපරිම ලැබෙන තැනක්. එහෙමයි. ඒ වගේ තැනක එහෙම ඉන්න පුරුදු වෙනවා කියලා කියන්නේ ඉතින් ඒ සාමාන්‍යයෙන් එතන ටිකක් නිකාන් ඔහෙ ඉන්නේ නැහැ. එහෙමයි. ඉතින් ඒක ඇඳගෙන කර්මස්ථානයක් දිනු කරනවා ඊළඟට මේ කායගත සතිය වඩනවා ඊළඟට භාවනාවක යෙදෙනවා. අපි හන්නේ දැන් අපි අහලා තියෙනවානේ බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පැමිණීම සඳහා මේ උත්සාහ කරද්දී අතකිලමතාන යෝගී අනුගමනය කරනකොට ශරීරයට දුක් දෙනකොට එහෙම නැත්නම් මේ සය අවුරුද්දක් තිස්සේ දුෂ්කර ක්‍රියාවේ යෙදී සිටිනකොට අර පංචකාපක මේ වැනි දේවල්ම බොහොම දල් තලාවකට ගිහිල්ලා මද්දාහනේ හතර පැත්තෙන් ගිනි ගොඩවල් හතරක් ගහගෙන මේ මුදුන් වෙන ඉර දිහා බලාගෙන අස්පැත්තකින් තවන ක්‍රමයක් ඒක අත්කලමතාන යෝගී ඒක ක්‍රමයක් ඉතින් දැන් මේ වගේ ශරීරයේ පීඩා ඇති වෙන එක දැන් අපි හඳුට හොඳටම දන්නවනේ දැන් මේ විදිහට අභ්‍යවකාශයේ දවල් ඉන්න වෙලාවට අවුෙන් පීඩා විඳිනවා හැස්සෙන් පීඩා විඳින්න වෙනවා රාත්‍රී කාලේ සීතලෙන් පීඩා විඳින්න වෙනවා ඒතර මේක අපි හන්නේ මේ අත්කලමතාන යෝගී රහුවෙන ස්වභාවයක් නැද්ද සානක ඇත්තටම මෙතන අත්තිකිලමතාන යෝගයට අහුවෙන්නේ නැහැ. ඒක තමයි දැන් ඇත්තටම දැන් අත්තිකිලමතාන යෝගයට අහුවෙනවා නම් දැන් මේක නීතියක් හැටියට කියන්න පොය කරන්නවත් යන්න බෑ. එහෙම වනහන්නවත් යන්න බෑ. වැස්සක් කෙනෙකුට මේ එහෙම ආවරණයකට යන්න බෑ. එහෙම කිසිම දෙයක් මෙතන නැහැ. මෙතන තියෙන්නේ ඇත්තටම දැන් තමන්ගේ කැමැත්ත තමන්ගේ කැමැත්ත අනුව. එහෙම. ඒ අනිත් එක ස්වාමීන් වහන්සේ ඒකට අපෙන්නේදී කියන්න පුළුවන් නේ එහෙනම් අරකත් තමන් කැමති හින්දා කරන්නේ කියලා. අත්කිලමතාන යෝගය අත්කිලමතාන යෝගය ඒක තථාගතයන් වහන්සේ නොවදාළ මාර්ගයක්නේ එහෙමයි මේ තථාගතයන් වහන්සේ ඇත්තටම කෙලෙස් පිඹහරින්න වදාළ අල්පේච්ඡතාදී ಗುಣ වැඩෙන්න මේක බොහොම සාරණාක මේ කිට්ටුවෙන් යන එකක් එහෙමයි බොහොම කල්පනාවෙන් මේක ග්‍රහණය කරගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් බුද්ධ වචනේම අපි ගත්තාම ඒක හරි. එහෙමයි. එතකොට දැන් මෙතනදී තථාගතයන් වහන්සේ කියන්නේ නැහැ මහණෙනි උඹලා අබ්බෝකාශිකාංගේ සමාදන් වුණාම අනිවාර්යෙන්ම මේ එළියට මොනම සෙවිලි කර තැනකටවත් යන්න බෑ. වැස්සක් ආවත් එහෙම ආවරණයකට යන්න බෑ ගමනක් වන්න කෙනා තෙමිතිම යන්න ඕනේ. එහෙම මේ දුතාංගේ කොතනවත් නැහැ. ඒ වගේ ඇත්තම වර්ෂාවක් එන වෙලාවට පොඩි ආවරණයකට යන්න පුළුවන්. එහෙම. අනිත් වෙලාවට ඇවිල්ලා එලි මහටලා ඉන්නවා. එහෙම. ඒතර අපි හන්නේ දැන් මේ එලි මහණේ රැඳී සිටීම තුළ මේ තීන මිද්‍ය එහෙම දුරු වෙනවද කොහොමද ඒක වෙනව නම් වෙන්නේ? ඇත්තටම සාමාන්‍යයෙන් තීන මිද්ද නිවරණය දුරු කරන්න තියෙන එක්තරා ක්‍රමවේදයක් නෙමේ ආලෝක සංඥා මෙනෙහි කරන්න කියන එක. එහෙම එහෙම. ඒකෝට ඉතින් ආලෝකය දැන් අපි දැන් මුළු ගැන්විලා කළුවරේ ටිකක් වකුතු වෙලා ඔහොම ඉන්නකොට මේ හිතේ මනසේ මේ චෛසික වල මේ පුදුම හැකිලීමක් තියෙන කම්මැලි කෙවණක් සිසිල ශරීරයට දැනෙන වෙලාවට ඒ කම්මැලිකම් වැඩි කම්මැලිකම් වැඩි වෙනවා වැඩි වෙනවානේ එහෙමයි ඉතින් අත්‍තරම දැන් දැන් මේ එලිමහානේ ආලෝක සංඥා උපරිමයට තියෙනවා. එහෙමයි. ගහක් යට වුණත් සාමාන්‍යයෙන් ගුලි වුණොත් අර කම්මැලියට ඒත් නිදා ගන්න හිතෙනවා. එහෙමයි. ඉතින් ආරණ්‍යට ගියත් එහෙමයි. එහෙමයි. නමුත් සාමාන්‍යයෙන් එලිමහානක ඉන්නකොට මේ එහෙම දැන් ආවරණය වෙන්නවත් හේතු වෙන්නවත් කොහෙටවත් හැංගෙන්නවත් අර කම්මැලියට අවශ්‍ය කරන කිසිම දෙයක් අතර නැහැ. එහෙමයි. ඉතින් ඒ ආලෝක සංඥාවත් එක්ක විශේෂයෙන්ම තියෙන විද්දේ නැති කර ගන්න පුළුවන්. ඊළඟට ඇලෙන්න තැනක් නැහැ. අහස තියෙනවා. හැම වෙලේම පේන මේ සුලභව ලැබෙන අහස දිහා දැක්කට 아무තු ඇලීමක් නැහැ. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ මොනවට කියලා ඇලෙන්නද? හැබැයි වටපිටාවට ඇලෙන්න බැරිද අපේ හැම. ඔව් වටපිටාවට කියන්නේ දැන් මැද හිස් වටේටම ගස්. එතකොට මැද ඉන්නකොට ආහාර දිහාම බලන්නේ නෑනේ අපේ හැන්නේ වටපිටාව බලනවනේ. <laughs> එතකොට වටපිටාවේ බොහොම ලස්සන සුන්දර සෙවන සදන ගස් තුරුගොමු මල් තියෙනවා. ඒවට ඇලෙන්න නෑ අයියෝ මෙච්චර මේ දුක් විඳ විඳ ඉන්න ඕන නෑ අරින්ද ගිහලා හේවනේ ඉන්න පුළුවන් ඒකට තියෙන අත්ත වශයෙන්ම කියනවා නම් මේ සති සම්පදන්නේ තියෙන්න ඕනේ සද්ධාව තියෙන්න ඕනේ ඊළඟට ස්වාමීන් වහන්සේ සිහිය නුවණ තියෙන්න ඕනේ මේ ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ ඒව නැතුව වටපිටේ ඉතින් අත් දෙක වහගෙන ඉන්න බෑනේ පේන දේවල් අනන්තය පරිමාණයි නමුත් ස්වාමීන් වහන්සේ අර එලි මහානක ඉන්නකොට ඒතර පුදුම මේ ඇත්තටම මේ අර දැන් අබ්බෝකාසේ පබ්බජ්ජා කියන එකෙම තේරෙන්නේ මේ. ගම්මේ එලිමහනක් වගේම පැවි දේ තරම් නිදහස්. අනිත් එක එලිමහනේ උනත් ඉන්න ඕන සිහිය නුවණ භාවිතා කරන. සිහිය නුවණ භාවිතා කරන. බාහිර සමාජයේ තියෙන ආකර්ෂණීය වෙන දේවල් වල නොවැළී නොගැටි නමුලාව ඉන්න සිහිය පුරුදු කරන්න ඕනේ. පැහැදිලිවම සම් දැන් අපි හිතමු රුක්ක රුක්ක රුක්ෂ මූලිකාංගේ. එහෙම. අපි හිතමු මේ ගහක් යටට ගිහිලා කාමිතරක වලින් කාම සංකල්පනා වලින් ඔළුව පිරවගෙන මුළු රාත්‍රියම ගත කරනවා නේද? ඒක තේරුම් ගන්න නැහැ නේ. එහෙමයි. ඊළඟට සාමස ව්‍යාපාද සංකල්පනාවලින් ඉවිලා කේන්තියෙන් මොන ආරන්නේ හිටියත් ඉතින් ඇති දෙයක් නැහැ. එහෙම. ඉතින් එහෙමනම් මේ අනිවාර්යෙන්ම මේ බොහොම සිහියනුවණත් එක්ක අර සංවරයක් ඇති කරගෙන බොහොම කල්පනාවෙන් ಗುಣධර්ම පුරන්නමයි මෙදුතහංග වඩන්නේ. එහෙමයි. දැන් අපි හන්නේ දැන් අපි හඳුරු මතක් කරපු විදිහට මේ චාම්බව සරලකම බොහොම අල්පේච්ඡතාවය බොහොම ඉහළින්ම තියෙන අංගයක් තමයි අභෝකාශිකාංගය. දැන් කෙනෙකුට ඒ අභෝකාශිකාංගය ආරක්ෂා කරලා කරගෙන යද්දි මේක හරි අමාරුයි. මේ අනිත් ඒවට සාපේක්ෂව අමාරුයි කියලා හිතලා අභෝකාශිකාංගය අතහැරලා රුක්කමූලිකාංගය ආරක්ෂා කරන්න යනවා. එතකොට අපි හන්නේ ගුණාත්මක වශයෙන් එයා අඩුවකට ලක් වෙනවද? එහෙම නැත්නම් මොකද්ද ඒ වගේ කෙනාගේ මානසිකත්වය? අපිට සානස දැන් මේක අපි අවධාරණය කරන්න ඕනේ සාමක තහ ප්‍රශ්නෙට මම එන්නම්. එහෙනම් දැන් මේ දුතාංග කියලා කියන්නේ අතිරේක දෙයක්. දැන් භික්ෂු යම් කිසි භික්ෂුවක් දුතාංග සමාදන් වෙන්නේ නැතෝ ඕනතරම් මේ සාසනය තුළ නිවන් අවබෝධ කරලා තියෙනවා. තියෙනවා. එතකොට දැන් මේ දුතාංග සම්පූර්ණ කරන්න මේ කෙලෙස් තවල විභාරින්න. එහෙමයි. ස්වාමීන් වහන්සේ අහම ප්‍රශ්නයත් එක්ක දැන් රුක්ක මූලයේ දැන් අනේ මට අබ්බෝකාසිකාංගේ බෑ. ඒ නිසා මම රුක්ක මූලිකාංගයට යනවා කියනකොට ඒක පොඩි අඩුවක් තියෙනවා ඉතින්. එහෙමයි. අර වීරියේ තිබිච්ච අර මහ ප්‍රධාන ඒ වීරියම අර උපරිම අල්පේක්ෂතාවය අතහරිනවා අතහරිනවා පොඩි මහේච්ඡතාවයකට එනවා පොඩි එහෙම මහේච්ඡතාවයක් කියලා කියන්නත් බෑ ඒ කියන්නේ අර කෙනා හිටපු තාල යනවා. අපි හන්නේ කිසිම දෙයකට ආසා නැතුව, සෙවණකටවත් ආසා නැතුව හිටපු කෙනා රුක්කමූලිකාංගයට යන්නේම සෙවණට ආසාවෙන් බැඳිලා. ඔව් ඇත්ත. ඉතින් එතකොට ඒ ඒ ඒ දෙකට සාපේක්ෂව ගත්තොත් පොඩි මේකක් තියෙනවා. හැබැයි එතන දුස්සීල වෙන්න හේතුවක් නෙවෙයි. දුස්සීල වෙන්න හේතුවකුත් නෙවෙයි. අත්‍තරේ භික්ෂුවගේ ගුණ අනන්තයි. ගහක් මුල ඉන්න භික්ෂුවක් කියලා කියන්නේ සාමාන්‍ය පුංචි කෙනෙක් නෙවෙයි. ගහක් මුල ඉන්නවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. එහෙමයි. එතකොට අපි හන්නේ මේ කොහොමද මේ අභෝකාශිකාංගය මේ උත්කෘෂ්ඨ මධ්‍යම ඕමකාදී වශයෙන් කොහොමද පුරනවා නම් කෙනෙක් කරන්නේ සානක උත්කෘෂ්ඨ වශයෙන් පුරන භික්ෂුවට ගල්ලෙනක් ඊළඟට ওই කුටියක් ඒ වගේම ගහක් කිසිම දෙයක් අපේක්ෂාවක් නැහැ. යා නිකන් සිවුරු වලින් කුටියක් හදා ගන්නවා. හැබැයි වහලේ නැහැ. වහලේ නැති. මොකද නැත්තම් ඒ වටේට පේනවනේ දැන් සාධනකර ඉස්සලා නගපු ප්‍රශ්නෙටත් වටේ පිටේ පේනවා. එතකොට ඒක ඉන්ද්‍රිය සංවරයටත් ලොකු හානියක්. ඒ නිසා සිවුරු වලින් වට කරගෙන ඉතින් ඒ ඉන්න උත්කෘෂ්ඨ භික්ෂුව. කිසිම අපේක්ෂාවක් නැහැ ගල් වෙනක්වත් ගහක් යටවත් කුටියක්වත් මොකක්වත් අපේක්ෂාවක් නැහැ. මධ්‍යම කෙනා අපේක්ෂාවක් ඇතුව ඒ කියන්නේ එයාට කුටියක් තියෙනවා. කුටියක් තිබුණා තියෙනවා. ඉතින් ඒකේ සිවුරු පිරිකර තියලා මෙතෙන්ට ඇවිල්ලා මේක වෘතේ සමාදන් වෙලා ඉන්නවා. අවශ්‍යතාවයක් වෙනකොට එතන පොඩ්ඩක් ගිහිල්ලා මේක ඇතුලේ ඉන්නේ නැහැ. නමුත් අර Tamanට අපේක්ෂාවක් තියෙන මගේ කුටිය අතන තියෙනවා. මේ දුතංගේ පුරණ කාල සීමාවෙදි මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා කියන අපේක්ෂාව. එතකොට ඒක මධ්‍යම. එහෙම. ඕමක වශයෙන් සම්බන්ධව දැන් සාමාන්‍යයෙන් කටාරන් අපේ හන්නේ සමා වෙන්න අර දැන් මධ්‍යම වශයෙන් පුරණ කෙනාට පුළුවන් නේද මම අද රාත්‍රී අභෝකාශිකාංගය ආරක්ෂා කරනවා කියලා රාත්‍රී කාලේ ගිහින් ඊට පස්සේ උදේ කාලේට කුටියට ඇවිල්ලා ඉන්න පුළුවන් සාන්ත දැන් මම දන්නවා බොහෝ සාන්නත්ලා රාත්‍රී කාලේ තමයි අභෝකාශිකං සමාදන් වෙන්නේ එහෙම මොකද දැන් සමහරුන්ට දැන් පොත් පාඩම් කරනකොට ධර්මයේ කියා දෙනකොට බණ කියනකොට පොඩි පොඩි සැකත් එන මේ දුතාංගය කැඩෙනවත් දන්නේ මම මේක ඉන්න එක හිතේ සිතන්නේ අතර තියෙන ඒ නිසා ගොඩාක් අය දැන් කාර්ය බහුලත්වයක් එක්ක ඒ වැඩක සාසනික වැඩක් කරනවා රාත්‍රී කාලේ අබ්බෝකාතිකය සමාදන් වෙනවා. අපි හන්නේ ඒ වගේම ධර්මයේ හෝ විනය කොහේ හරි තැනක කියවිලා තියෙනවද දැන් අබ්බෝකාසිකාංගයේ ආරක්ෂා කරන්න නම් සෞඛ්‍යමය වශයෙන් ශාරීරික වශයෙන් මෙහෙම නිරෝගී භාවය තියෙන්න ඕන කියලා දැන් සමහර වෙලාවට රැයට අභ්‍යවකාශයේ ඉන්න කෙනාට පීන සැදෙන්න පුළුවන්. සෙම්මාමාරු වැඩි වෙන්න පුළුවන්. වෙනත් රෝගාබාධ වලට ලක් වෙන්න පුළුවන්. එතකොට අර මූලික මානසික ඒකාග්‍රතාවයට අර ශාරීරික මේ රෝගාබාධ බාධාවක් වෙන්න පුළුවන්. එහෙම මොකක් හරි සඳහනක් තියෙනවා. එහෙම සඳහනක් කියන්නේ දැන් මෙතන මෙහෙමයි. තථාගතයන් වහන්සේ මේක සිරපදයක් නෙවෙයිනේ. කැමැති භික්ෂුවකට දැන් ඇත්තටම තමන්ගේ කායික ශක්තිය හොඳට තියෙනවා නම් හොඳට යොබ්බන තරණකම තියෙනවා නම් ඒකට හොඳ වීරියක් ආත්ම විශ්වාසය තියෙනවා ආත්ම විශ්වාසය වගේම කායික ශක්තියක් තියෙන්න ඕනේ දැන් සානස කිව්වා වගේ එහෙම අසනීප වලින් අපි තුන් හොඳටම පීඩා විඳිනවා සෙම අමාරුයි එවැනි භික්ෂුවක් එළි වෙනකන් එලිමහාන හිටියොත් සමහරවිට තෙම වැඩි වෙලා මහන්සික මහානකම කරගන්නත් බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඒක තමන් දැනගන්න ඕන තමන්ට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. එහෙම දැනගෙන රුක්ෂ මූලිකාංගයට යන්න පුළුවන්. නැත්නම් වෙනත් වෙනත් උතාංග වලට යන්න පුළුවන්. ඒ තමන්ගේ ඒ වගේ ආබාධ තියෙනවා නම් එවැනි භික්ෂුවක් ඇත්තටම ස්වාමීන් වහන්සේ කියපු විදිහට මේ උතාංග සම්පූර්ණ එක කරන එක උන්වහන්සේට අපහසුයක්. මහානකම කරගන්න. එහෙම අපහසුයි. එතකොට ඕමක වශයෙන් කොහොමද මේක? ඕමක වශයෙන් ස්වාමීන් වහන්සේ උන්වහන්සේට දැන් කටාරම් කොටපු නැති නිකන් ගලක් කියලා හිතන්නකෝ. එහෙම. ඒ ගලෙන් ටිකක් අර සෙවණ ලබන්න පුළුවන්. ඒක යට හිටියත් උන්වහන්සේගේ දුතාන් කැඩෙන්නේ නැහැ. කියන්නේ ගලකට ආවරණ වෙලා ඉන්න අවුවට. ආහා. ඊළඟට ස්වාමීන් දැන් ඔය කුඹුරු වැඩ කරන මිනිස්සු පැලක් හදාගන්නවනේ. ඒ පැල දැන් කුඹුරු වැඩ ඉවරනාට පස්සේ දාලා යනවා. ඒක දිරලා ඒ වගේ තැනකට ගිහලා යාන්තමට ඔළුව රහගෙන ඉන්නත් පුළුවන්. ඒ ඕමක වශයෙන්. ඊළඟට ඉත්‍රි දිවලින් ඔය හදපු නිකන් සෙවලි බොහොම සියුම් වශයෙන් හදපු සෙවිලි යට හිටියට උන්වහන්සේගේ දුතාන් කැඩෙන්නේ නැහැ. ඒ ඒවා උනත් අර මූලික අභ්‍යවකාශයේ යට තමයි තියෙන්නේ. මූලික අභ්‍යවකාශය යටතම තියෙනවා. ඒ කියන්නේ ඒක කැලෑවක හෝ ගහක් යට හදපු එකක් නෙවෙයි. එලිමහන් තැනක තමයි අර මේ මඩුව හරි හදාගෙන තියෙන්නේ. කුඹුරක් වැඩ කරලා දැන් එතන කුඹුරු වැඩක් ඉවර කරලා ඒ අක්ෂයන් වෙලා ගත්තට පස්සේ පැල මහා මේ කල්පස්ථායි වෙන්න හදන්නේ නැහැ නිකන් తాවකාලිකව පැලක් හදාගන්න. ඒ ඔය පැල මාස දෙක තුනක් යනකොට විනාශ වෙනවා. එහෙම. ඒකේ නමුත් ඒකෙන් පොඩි පුංචි අර සෙවණක් වගේ තියෙන නැත්තේ නෑ. ඒ වගේ සෙවණක් යට එන්න පුළුවන් ඕමක. ඕමක වශයෙන් සම්පූර්ණ කරන කෙනාට. අපි හන්නේ දැන් මේ වගේ දුතංගයක් ආරක්ෂා කිරීමෙන් ලැබෙන මූලික ආනිසංස මොන වගේද? ඇත්තම සම්පත ආනිසංස තමයි දැන් ඇත්තම මෙතන අල්පේච්ඡතාවයේ කියන එක උඩරිම වැඩෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ අර තීන මිද්ද කියන නිවරණ දෙක සෑහෙන්න යටපත් කරන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට මහානකම ඕනම තැනක සුලභව ලැබෙන ඕනම දෙයක දැන් සුලභව ලැබෙන ගහක් වුණත් කියලා බලන්න එපා කොයි ගහද වටින්නේ මේ මම මේ ගහ යට මට ඉන්න පුළුවන්ද එහෙම ගහක වුණත් අර අපි කිව්වා බෙන තියෙන ගස්, ගෙඩි තියෙන ගස්, මල් තියෙන ගස් ඔය ඔක්කොම අයින් කළා. මොකද ඒකට අවශ්‍ය ගහක් හොයන්න හොයන්න ඕනේ. නමුත් දැන් මේකෙදි හැම නේ සාන්ත එළියට දැස්ස ගමන් ඉතින් එලි මහල තියෙනවා. එහෙම. ඉතින් එතකොට මේ අල්පේච්ඡතාවයේ අර උප්පරිමේ. එහෙම. ඒකට එලි මහනට දෙක එළියට බැස්සත් මහනකම පුරන්න පුළුවන් හොඳට. අනවශ්‍ය දේවල් වල බැඳීමක් නැහැ. අනවශ්‍ය දේවල් වල බැඳීමක් නැහැ. ඉතින් ඒ වගේ ආනිසංස ඉතින් ඇත්තට මෙතන අල්පේච්ඡතාවය මුල් කරගත්ත ආනිසංස රාශියක්ම ලැබෙනවා. ඒ කියන්නේ මූලිකව මානසිකව ඇති වෙන සැහැල්ලුව. සැහැල්ලුව. එහෙම පැවිද්දෙකුගේ ජීවිතේට අත්‍යවශ්‍ය කාරණා. ආවාස මච්චරියක් නෑ අර මුලින් කිව්වා වගේ. මොනම දෙයක්වත් නෑ. ඒකනව කර්මාන්ත නෑ. ඉතින් උන්වහන්සේගේ මහානකම එලි මහානේ උනත් ආරක්ෂා කරගන්න පුළුවන්. එහෙම අපි හන්නේ දැන් කාල සීමාව අනුව අපි ඊළඟ දුතාංගයකට අවධානය යොමු කරන්නට අවශ්‍යයි. සෝසානිකාංගය කියලා කියන්නේ මොකක්ද කියන එක කොහොමද ඒක ආරක්ෂා කරන්න කියලා අපි. ඇත්තටම සාමාන්‍යයෙන් අපි දැන් අනිත් දුතාංග වලට කිව්වා වගේම මේ දුතාංගෙත් සමාදන් වෙන විදිහ කියලාම අපි මේක ආරම්භ කරත් හොඳයි. න සෝසානං පටික්කිපාමේ සෝසානිකංගං සමාදියාමි. සොහොණක් නොවන තැන් ප්‍රතික්ෂේප කරනවා. සොහොනේ වාසය කරනවා කියන එක තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. එහෙමයි. එතකොට ස්වාමීන් සෝසානිකාංගයේ ටිකක් නීති රීති ගොඩක් තියෙනවා මේක. සෝසානිකාංගය සම්පූර්ණ කරන භික්ෂුව ඇත්තටම අර මුළු දවසේම ඉන්නවා කියන එක සෝහනේ කරන්නේ එහෙම සාමාන්‍යයෙන් රාත්‍රී කාලේ මිනිස්සුන්ට නොපෙනෙන්න තමයි සෝහනට යන්නේ. ඒ වගේම රාත්‍රී මධ්‍යම කාලයේ මධ්‍යම යාමයේ සෝහනේ ගත කරලා අලුයන් වෙනකොට ආපහු ඉන්න විහාරයට එන්න ඕන. එහෙම. ඒතරගේ සෝසානිකාංගේ සෝහනක් ගැන කියලා කිව්වහම සොහනක් කියලා කියන්නේ මිනිස්සු නිකම්ම සම්මත කරගත්ත සොහන කියන එක සොහනක් වෙන්නේ නැහැ. දැන් අපි හිතමු කෙනෙක් කොහරි ආදාහනය කළා ආලු ටික ගෙනල්ලා ලොකු ස්මාරකයක් හදනවා. එතන සොහනක් වෙන්නේ නැහැ. සොහනක් බවට පත් වෙන්න නම් අනිවාර්යයෙන්ම කෙනෙක් එතන වල දාන්න ඕනේ නැත්තම් පුච්චන් පුත්තන්න ආදාහනය කරන්න ඕනේ. එහෙම කරපු තැන ඒ වගේ අවුරුදු 12කට කලින් ඒ වගේ කෙනෙක් මැරිලා එතන වල දාලා තියෙනවා නම් පොලිස්සලා තියෙනවා නම් ඒක සොහනක් ඇතුළේ ගන්නවා. හැබැයි අවුරුදු 12කටත් වඩා පරණ අය නැතේ දක්වා මිනිස් එක්කතන ආදාහනය කළා නැත්නම් ඒත් ඒක සොහනක් ඇතුළේ ගන්නෙ නෑ. එහෙම බැලුවොත් අපි හන්නේ අපි ඉන්න හැමතැනම සොහොන් බිම්නේ නේද? එහෙම එහෙම බැලුවොත් ඇත්තටම සොහොන් බිම්. තථාගත ධර්මයේ අනවසක සංයුක්ති සඳහන් වෙනවානේ. එහෙම. එතකොට සම්හාත දැන් මේකෙදි විශේෂයෙන්ම මේ සොහොනට සොහොන ගැන විශේෂයෙන් අර මම කියන නීති රීති ටිකක් තියෙනවා කියලා දැන් මේ සෝසානිකාංගය සම්පූර්ණ කරන භික්ෂුව දැන් මේ දැන් බොහොම එතන සොහොනට ගිහිල්ලා මේ අඳ පුටු දාගෙන බුලත් පිට කාගෙන ඒව කරන්න බෑ. එහෙම. ඊළඟට සෝසානිකාංගයයි අභෝකාශිකාංගයයි දෙකම එකට ආරක්ෂා කරන්නත් පුළුවන් නේද? එකට ආරක්ෂා කරන්නත් පුළුවන්. ඇත්තටම ඒතර එකට ආරක්ෂා කරන්න පුළුවන්. එහෙම. එතකොට සම්මාද දැන් දැන් මේ සොහොනේදී ක්‍රියාපටිපාටි සම්පූර්ණ වෙනවා. එතෙන් පෑන්ගෙන වතුර ගෙන යන්නවත්. ගිලම්පස ගිහිලා ගිලම්පස වළඳලා නැත්නම් එතන පන්සලක් හදාගෙන බණ කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම. එහෙම වුණොත් එහෙම මේ ඒ එහෙම සමහරලාට වෙන්න පුළුවන්. එහෙම බෑ. සෝසානිකාංගය සම්පූර්ණ කරනකොට ඒකෙන් අදහස් කරන්නේ මේ පාළු බිම කියන එක වෙන්න ඕන. පාළු බිම ඒ වගේ කියන්නේ ජනාවාසයෙන් බැහැර වෙන්නත් ඕන. ජන සොහොන විශේෂයෙන්ම සොහොන. මේකදී අපේක්ෂා කරන්න සානද දැන් ඇත්තටම දැන් අර ජීවිතයේ යථාර්ථය දැක ගන්න පුළුවන් දැන් අලුතෙන් ගෙන අපු සෝහොන් තියෙනවා මෙනේ පිච්චෙනවා තව තැනක අසුභ භාවනාව හොඳින් අසුභ භාවනාව හොඳට සම්පූර්ණ කරන්න පුළුවන් ඒතර මේ දුතාංගය සම්පූර්ණ කරනකොට පන්සලේ ඉන්න තමන් ඉන්න විහාරයේ ඉන්න සංඝ ඉත්තවරයන් වහන්සේ දැනුවත් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ මම එහෙම සෝසානිකාංගේ සම්පූර්ණ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම ඒ විදිහට ඒ නිසා මම අද රෑ පන්සලෙන් පිටත්තර යනවා කියලා. යනවා කියලා. හැබැයි ඊට කලින් ගම්මුලා දෙන්නේ. අද නම් ඉතින් ග්‍රාම සේවක. ග්‍රාම අපි හන්නේ දැන් තව දෙයක්. මෙතෙක් කල් අපි අහපු දේවල් වලදී අපි දුතංග ආරක්ෂා කරනකොට අනිත් අය දැනුවත් කරන්නේ නැහැ. මම මේ දුතංගය රකින්නවා කියලා. නමුත් මෙතන විශේෂයක් තියෙන බව සාමාන්‍යයෙන් ඒක තමයි. මෙතනදී මේ මෙතනදී සවසර වහන්සේ දැනුවත් කරනවා. එහෙම. ගමේන ග්‍රාම සේකත් දැනුවත් කරනවා. එහෙම. මොකද ග්‍රාම්ශේක මහත්තයා දැනුවත් කරේ නැත්නම් සමහරවිට මේ වික්ෂුවක් රැය සෝහන ඉන්නකොට සමහරවිට නීතිමය පැත්තෙන් බලපෑමක් එන්න පුළුවන්. මේ පැත්තෙන් බලපෑම් වෙනවා. ඊළඟට මිනිසුන්ගෙන් මොනවා හරි ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දෙන්නම දැනුවත් කරනවා. මොකද මේ එතන අර කීමට වඩා දැන් අතරම දැන් කි තියෙනවා ඒ දුතාංග සම්පූර්ණ කරන භික්ෂුව මේ ප්‍රධාන මාර්ගය යන්නේ නැතුව සෝහනට යනකොට පොඩි අතුරු මාර්ග තියෙනවා නම් පැනලා යන්නේ මෙන් සෝහනට යන්නේ ඒ වගේ මාර්ගයක යන්න කියනවා. මොකද ඒ කියන්නේ ජනතාවගේ අවධානයට ලක් නොවන විදිහට යන්න. නොවන විදිහට යන්න. හැබැයි දැනුවත් කරන්න ඕන තැනට දැනුවත් කරලා යන්න. යන්න ඕන. ඒතර ග්‍රාමසේක මහත්තයා අද කාලේදීන ඊළඟට මේ ලොකු හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ දැනුවත් කරන්න ඕන. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ දුතාංගයේ විශේෂ දෙයක් තවත් තියෙනවා. දැන් අමනුෂ්‍යයෝ දැන් සමහර වෙලාවට දැන් මේ දුතාංග සම්පූර්ණ කරන භික්ෂුව ඊට කලින් දවසේ ගිහිලා සෝහනේ හොඳට බලන්න ඕන තැන් ගස් තියෙන තැන් බලා ගන්න ඕන. කණු තියෙන තැන් බලා ගන්න ඕන. හුඹක් තියෙන තැන් බලා ගන්න ඕන. හැලවල් තියෙන තැන් බලා ගන්න. අන්න හරියි. මේ හැම දෙයක්ම සාමනාස බලා ගන්න ඕන. මොකද නැත්තම් රාත්‍රී කාලයට ආවම බයක් හිතෙනවා. අතන හොල්මනක්ද? මෙතන හොල්මනක්ද? හොඹ බසකට බය වෙන්න පුළුවන්. ඒක දවාලේ සංඥාව ඇති කරගත්තාම මෙතන තියෙන කණුවක්, අතන තියෙන බහක්, අතන කෙහෙල් ගස් බණ්ඩියක් තියෙන ඒවයි මේ පරණල් තියෙනවා. ඌළඟට හෙල වෙනවා. ඒවත් කලින් දැනගෙන තිබ්බනම් අර රාත්‍රී කාලේ හුළඟට හෙල්ලිලා අමුතු ශබ්ද නැගුවර කියලාද? බයක් වෙන්නේ නැහැ. ඊළඟට සාමනාත දැන් අපි හිතමු දැන් අමනුස්ස සොහනක් කියලා කියන අමනුස්සයන්ග වාසස්ථානයක් ප්‍රේතයෝ එනො ඉන්න පුළුවන්. ඒතර සමහර ඇයි හාමුදුරනේ? ඒ කිව්වේ අමනුෂ්‍යයන්ගේ වාසස්ථානයක් කියන්නේ මොකද හේතුව කියලා කියන්නේ ඇත්තටම සොහොන් බිම් ගිනි දැන් ඔය මලකුණක් ගිහින් දැම්මහම ඒ අයට ඉතින් ඔක ලොකු ආහාරයක්නේ. එහෙම. එතකොට ඊළඟට මේ සොහනට යන භික්ෂුව තව දෙයක් කරන්න ඕනේ බැදුම් වගේ දේවල්. ඔය සාමාන්‍ය භූතයෝ, പ്രേතයෝ, යක්ෂයෝ කැමති කියලා කියනවනේ මස් මාංශ. ඊළඟට බැඳුම් වර්ග. ඒවා කුළුටු જાති. කුළුටු જાති. වළඳන්න හොඳ නැහැ. ඒ කාලය තුල තනිකර නිර්මාංශ වෙන්න ඕනේ. ඊළඟට අර වගේ පුරුදු જાති වළඳන්න හොඳ නැහැ. මොකද අර ශරීරේවා තිබ්බහම අර අමනුස්සයවට ප්‍රිය කරනවා. ඒ කියන්නේ ප්‍රේතයන් අමනුෂ්‍යයන් කැමති ආහාර ඒ කාල සීමාවදී අපි ගන්න හොඳ නැහැ. ගන්න හොඳ නැහැ. ඒ විදිහට මේ නීති රීති ගොඩාක් තියෙනවා මේ දුතාංග සම්පූර්ණ කරන දිස්සුව. ඊළඟට දැන් සොහොනේ දැන් පරයන්කේ ඉඳගෙන පොඩ්ඩක් ඒ සොහොන අධ්‍යය බලා ඉන්නත් පුළුවන්. ඊළඟට විශේෂයෙන් සක්මන් කර කර බලනවා වඩා හොඳයි කියලා කියනවා. එහෙම සක්මන් කර කර මේ ඒකෙන් අදහස් කරන්නේ සක්මන් මළුවක සක්මන් කිරීමම එහෙම නැත්නම් සොහොන් බිම් අතරේ ඒ කියන්නේ අර පස් ගොඩවල් මිනි වල දාලා තියෙන තැන් කුඩල තියෙන තැන් පිච්චෙන බල බල සක්මන් කරනවා සක්මන් කරනවා එතකොට දැන් ඇතරේ බිම්සුවට සාමනහස මරණානුස්සතිය කියන එක උපරිම වැඩෙනවනේ. ඒ කියන්නේ අප්‍රමාදයට මේ මරණය ගැන සිහි කිරීම තරම් වටිනා දෙයක් නැහැ. එහෙම. ඒතකොට මේ බික්ෂුවට ඉතින් අනේ අපේ මේ ජීවිත මේ බොහොම తాවකාලිකයි. දැන් මේ පේන දතන එක්කෙනෙක් වල දාලා මෙතන මේ පිච්චෙනවා. තව තැනක ඒ කාලේ නම් තැන් තැන් වල මිලි දාලා තියෙනවා. එහෙම. ඒතකොට මේ බික්ෂුවට මේ ජීවිතයේ තියෙන යථාර්ථය අවබෝධ වෙනවා. අපි හන්නේ දැන් කවුරු හරි මෙහෙම හිතන්න දැන් කාගේ හරි පාංශුකුලයකට හෝ ආදාහනෝ පින්කමකට අනත්තකට යන්න ආරාධනාවක් ලැබෙනවා. ඒතකොට අපිට වුණත් හාමුදුර කෙනෙකුට වුණත් ගිහියෙකුට වුණත් ඔය ඒ අවසන් කටයුතු වලට සම්බන්ධ වෙලා පැය භාගයක් විතර ඔය සොහොන් බිම් අතරේ එහෙම අපේ හාමුදුරු කියපු විදිහට සක්මන් කරමින් අනේ අහවලක් නරුණා අහවලක් මෙහෙම මේක තමයි ජීවිත හැටි කියලා. එහෙම පැය භාගයකට සෝසානිකාංගය රකින්න පුළුවන්ද අර අර වාක්‍ය අදිෂ්ඨාන කරගෙන? ඇත්තටම පුළුවන් සම්හාස. ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද ඇත්තටම ඒ වගේ දැන් මොකද දැන් ඉස්සර ස්වාමීන් වහන්සේ දැන් අද කාලේ මලගවල් වලට අපි යන්නේ නිකන් මූණ පෙන්නලා ඒ සම්බන්ධතාවයටනේ ගොඩක් මලගවල් වලට යන්නේ. එහෙමයි. නමුත් දැන් බලන්න ඉස්සර කාලේ ඒ ඒ සඳහා තමයි මලගල් වලට යන්නේ. හැබැයි දැන් ඉස්සර අපේ පැරණෝ මම් පුංචි කාලේ තමයි මම දැකලා තියෙනවා මේ සමහර මලගෙවල් වල සතිපට්ඨාන සූත්‍රය කියනවා. එහෙම. සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවනේ ස්වාමීන් වහන්සේ ඒවං ධම්මෝ ඒවං භාවී කියලා එහෙම පද. එහෙමයි. ඊට මූර්ත ශරීරය දිහා බලාගෙන එයා හිතන අනේ ඉතින් මේකට මෙහෙම වුණා නම් මේකටත් ඒවං ධම්මෝ. මේකටත් ඔය යථාර්ථය තමයි. තමයි. එතකොට දැන් බලන්න දැන් අපි කොච්චර මලගම් ගෙවල් මල ගෙවල් වලට ගියාට අපේ මලගමට අපට යන්න බෑනේ. එහෙම. එහෙමනම් අර මරණයක් දිහා බලලා අපි ඒ විදිහට මෙනෙහි කරනවා කියලා කියන්නේ අපේ මලගමට අපි යෑමක්. එහෙම. අනේ අපිත් මැරෙනවානේ කියන සංඥාව. මට මේ தத்துවේ උදා වෙනවා නේ කියන. උදා වෙනවානේ කියන සංඥාව ඇති කරගන්න. එහෙම. ඇත්තට මේ වගේ සොහොම් බිමක තියෙන මලමිනි. ඒතන ටිකක් සැරිසරමින් අනේ ඉතින් මේක යථාර්ථය මේ බලන්න මේ පුද්ගලෝ මේ කොහොම කොහොම හිටපු අයද? අද මහ පොළොවට පස් වෙනවා. දැන් මේ අතන අලු ගොඩක් මෙතන මිනි ගොඩක් මෙතන වලවල් වල දාලා. ඒ විදිහට සාමනාත එතනදී අවබෝධයක් ඇති කරගන්න ස්වාමීන් වහන්සේ කියපු විදිහට පැය භාගයකට හරි ඒ සිතින් අදිෂ්ඨාන කරගෙන ඒ සොහොනේ සැරිසරනවා නම් මේක ලොකු මේ දෙයක් ඇත්ත. එහෙනම් අපි හන්නේ අද කාලේ අර සොහොන් බිම් වල විශේෂයෙන්ම දැන් සුසාන භූමි වල බොහොම බොහොම ලස්සනට ඉස්සර වගේ නෙවෙයි විශේෂයෙන්ම ලංකාවේ දැන් නිසල අරණ ආදි වශයෙන් නම් එහෙම යොදලා මේ සොහනට ගියාට පස්සේ ජීවත් වෙලා ඉන්න අයටත් මැරෙන්න හිතන තාලෙට පරිසරය හදලා තියෙන අවස්ථාවන් තියෙනවා. ඒ වගේම සොහොන් ස්මාරක තියෙනවා අපේ හාමුදුරනේ. එතකොට මේ ස්මාරක මැද්දේ මේ කියන සෝසානිකාංගයට අනුව අනුගත වෙ ඉන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි හිතුවොත් එහෙම සෝසානිකාංගයක් නොවුනත් අපේ හානිය අර ස්මාරක දිහා බලලා දැන් බොරැල කනත්තට ගියාම අපේ හන්දේ මොන්න තරම් රට කරවපු කලා ශාස්ත්‍රයේද දේශපාලන අංශයේද සාහිත්‍ය අංශයේද ආගමික අංශයේද සේවාවන් කරපු අයගේ නම් ගම් ගහලා තියෙනවා. ඒතකොට ඒව දකිනකොටත් අපි හන්නේ හැඟීමක් එනවනේ අනේ මේ තරම් මෙයක් දැන් අත සමහර වෙලාවට නිකන් පස් කොටක් දැක්කට ඕක මතක් වෙන්නේ නැහැ. නමුත් නම ගහලා තියෙනවා අහවල් මෙන්න මේ දානපතිය නැතුන අහවල් දේශපාලකිය නැතුන අහවල් ඡන්දිය නැතුන ආදී වශයෙන් ගහලා තියෙනකොට අපි හන්නේ අනේ මටත් මේ ධර්මයේ උරුමයි නේ කියන හැඟීම ලෙහිසින් ගන්න පුළුවන්කම තියෙනවා නේද? ඇත්තටම සාමනස දැන් ඇත්තටම දැන් අපි අදිශිනොත් බොරැල්ල කනතර සාමදාන්ත කියපු විදිහට ගිහාම පුදුම විදිහට අප්‍රමාදයක් ඇති වෙනවා. දැන් ඇත්තනේ අර සොහොන්කොත් දකින්නකොටම සංඥාවනේ ස්වාමීන් වහන්සේ. ඒ සොහොන්කතකින් වෙන අපිට සතුට වෙන්නවත් වෙන මොකුත් ලක්ෂණ ලක්ෂණ විදිහට හදලා තිබ්බට ස්වාමීන් වහන්සේ කියපු විදිහට මොනවා වුණත් ඒවා සොහොන්කොත් සොහොන්කොත් ඒකට අපිට ඒකාන්තයෙන්ම සංඥා වෙන්නේ මේ මරණ සතිය සම්බන්ධ. එහෙමයි. ඒකට ස්වාමීන් වහන්සේ අප්‍රමාදය කියන එක ඇති වෙනවා. ඉතින් ඇත්තට මොන දේ කළත් මේ ඉරණමට අපි අනිවාර්යයෙන්ම අපි හැම කෙනෙක්ම මුහුණ දෙන්න ඕන කියන එක ඕනම කෙනෙකුට හිතන කෙනෙකුට ඕනම කෙනෙකුට නම් වෙන්නත් පුළුවන් සමහරු මලකෙවල් වල ගිහිල්ලා දැන් අපිටම ඇවිල්ලා කියනවා අනේ හාමුදුරුවනේ අහවල් මල ගෙදර ගියා. එයා hina වෙලා ඉන්නවා වගේ මැරිලා ඉන්න දැන් අර. එහෙමයි. මරණෙත් එතනක් නිත්‍ය සංඥාව. එහෙමයි. මේකප් එක හරි හොඳයි කියලා කියනවා. ජීවත් වෙලා ඉන්නවා වගේ hina වෙලා ඉන්නවා කියලා කියනවා. ඒ අර බලන්න සංකේ මොහය කියන එක දැන් අරයි. හිතන්න ඕන දේ පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. එහෙමයි. ඒ ඇත්තට මෙතනදී සෝසානිකාංගයේ සමාදන් වීම තුළින් කෙලින්ම මරණ සතියම තමයි වැඩෙන්නේ ඇත්තටම. එහෙමයි. එතකොට අපි හන්නේ මරණ සතිය කියන එක අපේ හාමුදුරු කියපු විදිහට අප්‍රමාදී බව ඇති කරගන්න තියෙන ඉතාම හොඳ ක්‍රමයක්. මරණ සති මනියුත්තු සතතං අපමත්තෝ හෝති. කවුරු හරි කෙනෙක් මරණ සතිය ගැන නිරන්තරයෙන්ම සිහිපත් කරනවා. එයාට ඒක අප්‍රමාදී වීමට බෙහෙවින්ම උපකාරී වෙන කාරණාවක් හැටියට සඳහන් කරනවා. එතකොට අපි හන්නේ සෝසානිකාංගය ආරක්ෂා කරන කෙනෙක් පහුවෙන්දා උදේට දැන් මේක වැඩි හරියක් රාත්‍රී කාලයේ කරන දෙයක් මධ්‍යම මධ්‍යම යාමේ තමයි සොහනේ ගත කරන්නේ. ඊළඟට මිනිස්සුන්ට පේන්නේ අලු කරවලේම තමයි අලුයන් කාලේ වෙන උදා වෙනකොටම. දැන් මෙතන අරුණට ගන්න කියලා එකක් නැහැ. ආහ් එහෙම. ඒ අරුණ ගැන සඳහනක් සඳහනක් නැහැ. එහෙම. එතකොට දැන් කියන්නේ මධ්‍යම කාල රාත්‍රිය ගත කරලා අලුයන් කාලයේදී විහාරයට එන්න ඕන. සාමාන්‍ය ජනතාවගේ ඇහැ ගැටෙන්න කලින්. ඇහැ ගැටෙන්න කලින්. විහාරස්ථානෙට එන්න ඕන. එතකොට සෝසානිකාංගය ආරක්ෂා කරනවා කියලා දිගටම සෝහනේ රැඳී සිටින්නට අවසරයක් නැහැ. නෑ නෑ. එහෙම ස්වාමීන් වහන්සේ දවල් කාලේ එහෙම සෝහන රැඳෙන්න අවසරයක් නැහැ. එහෙම. එතකොට අපි හඳුනන දැන් ඒ විදිහට දවසක් හැර දවසක් වගේ එහෙමත් සෝසානිකාංගය රකින්න පුළුවන් ඔව් දැන් ඒක සාමාන්‍යයෙන් ඒකටත් එහෙමයි. දැන් ඇත්තටම දැන් දවසක් කර දවසක් තමන්ගේ සිතනදි කැමැති කැමැත් තමන්ගේ කැමැත්ත අනුව කරන්න පුළුවන්. එහෙම. දැන් හැබැයි ඉතින් බොහෝ දුරට මේ සෝසානිකාංගේ සම්පූර්ණ කරන ස්වාමීන් වහන්සේලා දවස් 15ක් අදිස්ථාන කරගන්නවා මම මේ සෝහනට දවස් ඒක හැබැයි අඛණ්ඩවම යනවා. ඒ දවස් 15ට සමාදන් වෙලා තියෙන ඒ සමාදන් වෙන්න යන්න බැරුණොත් ඇත්තටම සෝතාංගේ කැඩෙනවා. ඒ දවස් 15 අතරේදී එක දවසක් ඔය යන්න බැරි වුණොත් දුතාංගේ දුතාංගේ කැඩෙනවා දැන් මොකද ඒ දවස් ටික අදිස්ථාන කරගෙන ඉන්නවනේ අපි හිතමු මම අද අදිස්ථාන කරනවා අද නම් මම යන්නේ නැහැ කියලා හිතින් ඒක අතයින් කරනවා ආයෙ ඊළඟ දවසේ අදිස්ථාන කරගන්න. එහෙම කරන්නත් පුළුවන්. එහෙම. හැබැයි බොහෝ සෙයින් සෝසානිකාංගයේ පුරණ භික්ෂු මහතුල මොකද හැමදාම සොහනට යනව නෙවෙයි. ඉතින් දවස් 15ක් සමහරු මාස 3ක් ඒ විදිහට මේ ප්‍රතිසංග සම්පූර්ණ කරනවා. එහෙමයි. අපි හන්නේ දැන් සිහිපත් කළා අර පුලුටු જાති අපත්‍ය ආහාර අනුභව කිරීම වලකිනවා. දැන් කොහොමද භික්ෂුන් වහන්සේ නමක් අපි හන්නේ ඊරාවරට ගියාට පස්සේ දානේ වළඳීම කරන්නේ නැහනේ. එතකොට දවල් කාලේ දැන් රැට සෝසානිකංගය ආරක්ෂා කරන්න යනවා නම් දවල් කාලේ ඒ වයින් වලකින්න ඕන කියන එකද ඒක? පැහැදිලිවම සානස ඒක තමයි දැන් මොකද විකාල භෝජනයක් නැහනේ. එහෙම. දවල් කාලේ තමයි මේ දවස් ඒ කාලය තුළ මස් මාංශ අනුභවයෙන් මොකද මේ වෙන ප්‍රශ්නයක් නිසා නෙවෙයි මොකද භූතයන්ගේ කරදර දැන් ඇත්තට සතාගතයන් වහන්සේ ඔය මස් 10ක් අකප මස් 10ක් හැටියට අනුදැන වදාලේ ඔය කොටි මස් වලස් මස් ඔය වගේ මස් විශේෂයෙන්ම අකප හැටියට උන්වහන්සේ වදාළේ ස්වාමීන් වහන්සේ මේ දැන් කිඹුල් මස් දැන් කැලෑවේ ඉන්නකොට බික්ෂුන් වහන්සේලාට දැන් මේ ඔය අපි කොටියෙක්ගේ මස් අනුභව කරොත් ඒ කොටියට ඉව වැටෙනවා මේ මනුස්සගේ ඇඟේ මගේ මාංශවල දැනෙනවා කියලා. එතකොට මේ භික්ෂුවට හරි කරදරයි සත්තුන්ගේ. එහෙම. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ එවැනි මත්මාංශ මේ ප්‍රතික්ෂේප කරේ. එහෙමයි. ඒ වගේ මෙතනදී මේ භික්ෂුවට අනිවාර්යයෙන්ම මේ වගේ පුරුෂ જાති අමනුෂ්‍යයන් ප්‍රිය කරන මේ පුරුෂ જાති වෙනදීමෙන් ඒ කාලය තුල වළකින්න ඕනේ. තවත් දෙයක් තියෙනවා. ඒ තමයි අපි හිතමු දැන් සොහොනේ ඉන්නකොට සද්දයක් ඇහෙනවා. එහෙම. ඒකම දැන් එහෙමනේ ඔය හොල්මන් අරවා මේවා නේද? අමනුෂ්‍ය දෝෂ සද්ද හැෙනවා. ඊළඟට ඒක සද්ද කරගෙන යනවා වගේ දැනෙනවා. ඒ වගේ පැත්තටම භික්ෂුවකට පුළුවන් කමක් නැහැ නිකන් දැන් පේන්න කෙනෙක් නැති හින්දා ගල් කැටයක් කරන් එහෙම ගහන්න බෑ. එහෙම. ඒකෝට එහෙම නැත්තම් පෝල්ලකින්වත් දැන් අපි සාමාන්‍ය ගිහි සමාජය නැත්තම් ගිහි ආකල්පත් එක්ක ඉතින් ඒ වගේ සද්දයක් එන පැත්තකට මොකක්කින් හරි ගලකින් ගහනවා. ගහනවානේ. නමුත් එහෙම ගහන්න පුළුවන් කමක් නැහැ. ඒ භික්ෂුවට බොහොම කල්පනාවෙන් මේ ඒ වගේ දෙයක් සද්දයක් ආවත් උපේක්ෂාවෙන් ගාතාවක්වත් කියන්න බැරිද නැහැ. ගාතාවක් එහෙම පුළුවන් සංස. එහේ. මොකද මම ඇහුවේ එහෙම මේ ඉස්සර කාලේ අපි ඔය සොහන් පොළවල් ගාවින් යනකොට රැට ඇඳිලි වැටිගෙන එනකොට යනකොට බයින්ද සමහරට හයියෙන් සින්දුවක් එහෙම කියාගෙන යනවා. සමහර අපේ අහංගරනේ මේ බේබදු අය නම් අසභ්‍ය වචන අසභ්‍ය වචන කුණු හarp කුණු හarp කියනවා. බොහොම බය නැතුව සද්දෙට කියන්න පුළුවන් වචනනේ අපි හන්නේ කුණු හarp කියනවා. එතකොට ඒව කියනකොට අර බය තැති ගැනීම අඩු වෙනවා කියන විශ්වාසයක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ අමනුෂ්‍යොත් ඒ වචන වලට බයයි කියන. බයයි කියන දැන් සංකල්පයක් තියෙන ඇත්තටම දැන් මට මතකයි අපි පුංචි කාලේ සංස අපේ මේ ඉවරට යන පාර සෝනක් තියෙනවා. එතකොට දැන් අපි දැන් අර අපිට මතක් වෙන ඉතිපිසෝ ගාතාව. <laughs> මොකද මේ අර දැන් ඇත්තට ඒකත් අර මොකද අර පුරුදු කරලා තිය අම්මලා කියන. ඒ කියන්නේ ඉතිපිසෝ ගාතාව කියමු හැමියට යන්නේ නැහැ නේද? හයියෙන් කියනවා. හයියෙන් දුවනවා. ඔව්. කීකේ දුවනවා. ඉතිපිසෝ ගාතාව කියන එකෙන් දුවන අවස්ථාවක් තියෙනවා. ඇත්තටම දැන් එතන නිසානේ මම මතක් කරේ දැන් අර අර වගේ දැන් ඔය සම්හන්තික බේබදු අය. ඉතින් අර බලන්න එතනදී අර අසුරත් එක්ක ඒගොල්ලෝ ඒ යක්ෂ යක්ෂයන් බය කරන්නත් පාවිච්චි කරන්නේ ඒ වගේ නරක වචන. නමුත් අර හොඳ කල්යාණ මිත්‍ර අසුරක් දෙමව්පියන්ගේ හොඳ ආශ්‍රයක් තිබුණාම හොඳ මේ ඇත්තටම මේ හොඳ වැඩිහිටි අසුරක් තිබුණාම අර ඒ වගේ බියක් ආපු අවස්ථාවලද ජග්ග සූත්‍රයෙන් දහන වෙන විදිහට ඉතිතිසෝ ගාථා වගේ තමයි අත්‍තරම අපිට මතක් වෙන්නේ. බයක් ඇති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වූ සැනින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මමේව තස්මින් සමේ අනුසරේයාත. මාව මතක් කරගන්න. ඉතිතිසෝ ගාථාව කියන්නේ. ඉතිතිසෝ ගාථාව කියන මතක් වෙන්නේ නැති තරමට බය නම් අඩු ගන්න ස්වාක්ඛාතා ගාථාව කියන්නේ. ඒකවත් බයට මතක් වෙන්නේ නැත්නම් සුපටිපන්න ගාථාව කියන්නේ. මොකද තුනුරුවන් කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන උත්තරීතරම රත්නත්‍රය. ඒ තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙනවා ඒකාන්ත වශයෙන්ම තුනුරුවන් ගුණ සිහි කරන කෙනාට එයාගේ හිතේ ලෝභ ද්වේෂ මෝහ තුනී වෙනවා ලෝභ ද්වේෂ මෝහ තුනී වෙන තරමට නිර්භය චේතනාවන් සිත තුළ ඇති කරගන්න හැකියාව ලැබෙනවා ඉතින් අපි හඳුරන්නේ කොහොමද මේ සෝසානිකාංගය උත්කෘෂ්ඨ මධ්‍යමෝමක වශයෙන් ආරක්ෂා කරන කෙනෙක් ඒක ආරක්ෂා කරන්නේ ඔව් ශාන සෝසානිකාංගයේ උත්කෘෂ්ඨ වශයෙන් සම්පූර්ණ කරන භික්ෂුව අනිවාර්යයෙන්ම අර මූර්ත ශරීර ආදාහණය කරන ඊළඟට වල දාන ඊළඟට නිතරම හැඬුම් කඳුළුම් දවල් තිස්සේ මිනිස්සු ඇවිල්ලා ඒ තැන්වල සමහර රාත්‍රී කාලයට පවා මිනිස්සු ගිහලා තමන්ගේ ඒ සොහොන් ළඟ ඉතින් මල් තියනවා අඬනවා ඒ වගේ වැළපෙන. එහෙම. ඒ වගේ નિયම සොහොනක් දිනපතාම අර බොරැල්ල කනත්ත වගේ ගත්තොත් දිනපතාම හැම වෙලේම දෙවෙනවනේ. එහෙම. අන්න ඒ වගේ සොහොනක් තමයි මේ උත්කෘෂ්ඨ වශයෙන් සම්පූර්ණ කරන විස්සුව ගන්න ඕන. තෝරගන්න. හැබැයි මධ්‍යම වශයෙන් සම්පූර්ණ කරන විස්සුව කියපු එක දෙයක්. එක මිනියක් තියෙනවා නම් එක ඒ වගේ එහෙමයි. ඒ මධ්‍යම වශයෙන්. ඊළඟට ඕමක වශයෙන් පුරණ විස්සුවට අර සොහණක් හැටියට අර අවුරුදු 12කට මෙහා පැත්තේ කෙනෙක් මේ වල දාලා තියෙනවා නම් පුලුස්සලා තියෙනවා නම් භූම දානයක් කරලා තියෙනවා ආදාහනයක් කරලා තියෙනවා ඒක ඕමක වශයෙන් පුරණ විස්සුවට ප්‍රමාණවම තියෙනවා. ඔව්. අපි අහන්නේ තව දෙයක් දැනගැනීම වැදගත්. දැන් මේ සෝසානිකාංගය ආරක්ෂා කරන භික්ෂුව අර පුලුටු ಜಾති ආදීන් වලකින්න ඕන කියලා කියන ඒකට මේ අමනුෂ්‍යයන්ගේ ආකර්ෂණය වැඩි වෙන නිසා කියන එක දැන් අපේ හන්දරනේ කවුරු හරි කෙනෙක් කනත්තක තියෙන ආදාන උත්සවයකට සම්බන්ධ වෙනවා එදා දවසේ මම කියන්නේ හාමුදුරුවෝ විතරක් නෙවෙයි ගිහි ජනතාවම එදා දවසේ මස් මාංශ අනුභව කරලා එහෙම නැත්නම් කරවල කාලා පුලුටු ಜಾති ආදිය අනුභව කරලා යනවා. එහෙම ගිහිල්ලා එන කෙනෙකුටත් අමනුෂ්‍යයන්ගේ බලපෑම තියෙද අර ගඳත් එක්කම කනත් ඉන්න අමනුෂ්‍ය ගෙදරටම එයිද අපි හනිපස්සේ නෑ එතනදී ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් අතන උතන තියෙන අපේ හිතත් එක්කනේ මේ ගලදිනු තියෙන්නේ එහෙම අපේ කණයෙන් සොහනක ඉන්නකොට ස්වාමීන් පොඩි බයක් ඇති ගැනීමක් ඇති වෙනවා දැන් අපි ආදාන උත්සවයකට යනකොට එදාට විශාල සෙරෙන්හක් එතන ඉන්නවා. එහෙම. එතන ඉන්නකොට අපේ හිතට කිසිම ප්‍රතිගැනීමක් එන්නේ නැහැ. කොල්මන ප්‍රතිගැනීම ආවේ නැතුණට ආකර්ෂණීය දෙන්න පුළුවන් ගඳ දැනෙනවනේ අපිට. සාමාන්‍යයෙන් දැන් මෙහෙම අමනුෂ්‍යයන්ගේ ස්වභාවයක් තමයි අමනුෂ්‍යයන්ට අපේ හිත වැටුනොත් තමයි අමනුෂ්‍යයාට මේකට කිට්ටු වෙන්න පුළුවන්. හිතට ආක්‍රමණය කරන්න පුළුවන්. ආක්‍රමණය කරන්න පුළුවන්. දැන් අක්‍රම දැන් අපි ශාස්ත්‍ර දැන් අපේ බොහෝ දෙනා ශාස්ත්‍ර බලන්න යනවා. දැන් බලන්න සාංශ දැන් බොහෝම විශ්වාසයෙන් අනේ දැන් දේවාල ළඟ වෙවුල වෙවුල ඉන්නකොට කියන හැම දෙයක්ම හරි. හ්ම්. දැන් අත් දෙක බඳගෙන හිතුවොත් ආ ඔය දෙවියන්ට පුළුවන් නම් මගේ නම කියලා කතා කරන්න කිව්වොත් මොකක්වත් නැහැ. හ්ම්. අර අපේ හිත වැටෙන්න වැටෙන්න තමයි ඕන කෙනෙකුට මේකට ඇතුල් වෙන්න පුළුවන්. ඇත්තටම ඉතින් දෙවියෝ නෙවෙයිනේ ඔවයි වැඩ කරන්නේ භූතයෝනේ. පැහැදිලිවම සාන භූතයෝ. හැම මිනිස් තිරුර වලට දෙවියන්ගේ ආරූඪ වීමක් වෙන්නේ නැහැ නේද? නෑනේ. ඉතින් ඔයගේ එක එක භූතාත්මකමයි. එහෙමයි. එතකොට දැන් බලන්න දැන් මේ වගේ අවස්ථාවලදී අර විශාල සෙනඟක් එනකොට භූතයොත් පලාතේවත් එන්නේ නැහැ. එහෙම. මොකද එතකොට දන්නවා මෙතෙන්ට ඇවිල්ලා එයාලට ඝන දෙනුවක් කරන්න බෑ මෙතන. ඒගොල්ලෝ අපි දුර්වල වෙන තැන තමයි ඒගොල්ලෝ අපිට කිට්ටු වෙන්නේ. එහෙම. එවැනි අවස්ථාවල ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. මත්පාංශ ඒ අනුභව කරලා ගියාට ඉතින් මොකද විශාල පිරිසක් ඉන්නවා. කිසිම තැති ගැනීමක් නැහැ. එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න විදිහක් නැහැ. නෑ මං අපි හන්ද අදහස් කරේ අර මානසික ස්වභාවය නිසා නෙවෙයි ශාරීරික ගන්ධය මුල් කරගෙන දැන් අර ඒක තමයි ශාරීරික ගන්ධය දැන් ඇත්තටම ශාරීරික ගන්ධය පවා ඒ අමනුෂ්‍යයාට ලං වෙන්න බෑ මෙතන විශාල සෙනඟක් ඉන්නකොට එහෙම දැන් අර තනියෙන් ඉන්නකොට තමයි යාට බොහොම කිට්ටු වෙන්න පුළුවන් මේ කෙනාට එහෙම ඒ නිසා මේ එහෙම ගැටලුවක් වෙන්නේ නැත්නම් සමහර වෙලාවට බොහෝ දෙනාට එකක් ප්‍රශ්නයක් වේ සමහරවිට ඒ වගේ අමනුෂ්‍ය ප්‍රශ්න තියෙන අය ඇත්තටම ඒ වගේ සොහොන් වලට යනකොට ඉතින් එහෙම එදා දවසේකින් වැලකිලා ගන්න වඩා ප්‍රියෝගයි. કોઈ පැත්තටත් හොඳයිනේ. එහෙමයි අපේ හන්නේ. සමහර වෙලාවට මිනිස්සු හිටියත් බය නැති පෙරේතයෝ ඉන්නත් පුළුවන් නේ. එහෙම කඳු සොයා යන පෙරේතෙක් <laughs> එහෙම යමුනොත් ඊට පස්සේ ඒ තැනත්තා ඒ ප්‍රේතය අර මිනිසයා පසුපසින් ඇවිල්ලා මෙයත් එක්ක හිටියොත් දිගටම ගන්ධය ආග්‍රහණය කරන්න පුළුවන් කියලා പ്രേත බැල්ම දෘෂ්ටිය හෙලාගෙන යම් යම් කරදර කරන්න පුළුවන්. ඔය මතකයි ඉස්සර අපේ ගෙවල් වල සම්බන්ධ දැන් ඔය ඔය දාන කෑම එහෙම ඉතින් මගට ඔය වැඩ කරන තැනකට එහෙම ගෙනිච්චාම ඉතින් ඒ කන කත්ති ඉස්සෙල්ලා ටිකක් භූතයන්ට ප්‍රේතයන්ට අයින් කරනවා විසි කරනවා ටිකක් ගම් වල සිරිතක්. එහෙමයි. ඔය කුරුරු જાති තිබුත් විශේෂයෙන්ම විසි කරනවා කෑල්ල. එහෙමයි. ඒ වගේ තියෙන ඇත්තක් ඇති ඉතින්. එහෙමයි. සහ අනිත් එක අපි හඳ මේ දැන් කනත්තට ගිහිල්ලා මොන විදිහට ආවත් ගෙදර හොඳට තුනුරුවන් වන්දනා කරන බණ භාවනා කරන ආගමික වටපිටාවක් තියෙන තැනක් නම් සහ සම්‍යද්දෘෂ්ටික දෙවියන් ඉෂ්ට දේවතාවන් වගේ දෙවියන්ගේ අල්ම බැල්ම රැකවරණේ තියෙන තැනක් නම් අපේ හැන්නේ ඒ වංගෙවල් වලට අර භූත ප්‍රේතයන්ට රින් ගන්න ඉඩක් නැහැ නේද අර දෙවියන්ගේ තේජානුභාව බලයත් එක්ක එයා එතනින් නවතිනවා සමහර පාරෙම නවතින්න පුළුවන් නේද දැන් අපි ගත්තොත් දැන් දෙදෙව්ලොවට අධිපති සක්දේව දුන්නේ. එහෙම. සක්‍රදේවේන්ද්‍රයා පවා මේ මනුලොව හොඳට පන්සිල රකින කුසල් දහම් කරන අයට වන්දනා කරනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එහෙම. ඒ වගේ සීලවන්ත මිනිසයන්ට සක්දෙව්දු වඳිනවා නම් ඊට පහලෙන් ඉන්න දැන් ඔය දැන් සතරවරන් දෙවියන්ගේ යටතේ මේ ඔය අනිත් කට්ටිය පහල ඉන්නවා නම් ඊට ගොඩක් පහළ අය ඉන්නේ. දසරාස්ත්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍යමුනේ. ඉතින් ඒ අයට ඉමුත් එක එක වරන් ලබා ගන්න ඉන්නේ. එහෙම. එහෙම අය ගැන සානත කියන්නම දෙයක් නෑ. ඇත්තටම තොරළුවන් කෙරෙහි සැබෑම ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ වගේම තමන් ප්‍රතිපත්තිකාමී ජීවිතයක් ගත කරනවා නම් මොනම අමනුෂ්‍යයෙකුටවත් එහෙම කිට්ට වෙන්න අමාරුයි. එහෙම අපි හන්දත සිහිපත් කළ සෙයින් දිනක් ශක්‍රදේවේන්ද්‍රයා මේ මනුලුව දෙසට හැරිලා බොහෝම ගෞරවනීය විදිහට වැඳගෙන ඉන්නවා දකිනවා ශක්‍රදේවේන්ද්‍රයාගේ රතාචාර්යවරයා. රතාචාර්ය කියන්නේ මේ ඩ්‍රයිවර් මහත්තයා. මාතලි දිව්‍ය පුත්‍රයා. මාතලි දිව්‍ය පුත්‍රයා. එතුමා අහනවා ඔබතුමා මේ දෙදෙව්ලුවට අධිපතිතුමා කාටද මේ මනුෂ්‍ය ලෝකයේ දිහාට හැරිලා වැඳින්නේ? ඒ වෙලාවේ මතක් කරනවා "යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්ත උපාසකා ධම්මේන දාරම් පෝසෙන්ති තේ නමස්සාමි මාතලේ" මාතලේ මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නවා ගහට්ටයෝ. ගිහියෝ කියලා જાතියක්. ඒ අය මොනවා වගේද පුණ්‍ය කරා බොහොම හොඳට පින් කරන අය. සීලවන්තෝ හොඳට පන්සිල් අටසිල් හෝය දසසිල් ආදී ඉහළ පොසත් සිල් සමාදන් වෙන අය. ධම්මේන දාරම් පෝෂෙන්ති. ධර්මානුකූලව අමුදරුවන් පෝෂණය කරන අය. උපාසකා බොහොම තුනුරුවන් උපාසනය කරන අය. තුනුරුවන් සරණ ගිහිල්ලා තුනුරුවන්ට ගෞරවය දක්වන උඹේ. තේ නමස්සාමි මාදලේ මාත්‍රේ මම මේ උදේ හවස වඳින මේ අයට කියලා කියනවා. අපි හඳුර මතක් කළ විදිහට සක්දෙවඳුන්ගෙන් පවා වැඳුම් ගන්නට පුළුවන් වෙන විදිහට ජීවත් වෙන කෙනෙකුට භූතයන්ගෙන්, ප්‍රේතයන්ගෙන්, පිසාචයන්ගෙන් එල්ල වෙන බලපෑම් සිදුවන්නේ නැති බව අපිට මේ අනුව සහතික කරලා කියන්න පුළුවන්කම ලැබෙනවා. අපි හඳුනේ අවසාන වශයෙන් ගත්තොත් සෝසානිකාංගය වගේ දුතාංගයක් ආරක්ෂා කිරීම ලැබෙන ආනිසංස මොනවාද? සමනාත්කින් ආනිසංස හැටියට මූලික වශයෙන්ම කියන්නට තියෙන්නේ මරණානුස්සති භාවනාව හොඳට සම්පූර්ණ කරන වික්ෂුවක් වඩටපත් වෙනවා. ඇත්තට මරණ සතිය නිරතුරුවම වික්ෂුන් වහන්සේ නමක් මෙනෙහි කරන්න ඕනේ. ඒකට මරණ මරණානුස්සතිය වැඩිම තුලින් සාමනක අප්‍රමාදයේ කෙනෙක් උපරිම ඇති වෙනවා. එහෙනම් මේ පැවිදි ජීවිතේම මේ බුද්ධ ශාසනයෙම එක වචනයකින්කොත් අප්‍රමාදනේ. එහෙමයි. අප්‍රමාද ශාසනයක්. එතකොට මේ අප්‍රමාදය කියලා කියන්නේ අතන සිහිය නුවණ. ඒතර මේ සිහිය නුවණ දෙක දිනු කරන්න මේ අප්‍රමාදය ඇති කරගන්න මරණ සතිය වැඩිම බොහොම උපකාරයි. අවසර අපි හඳුරන්නේ බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි මේ අප්‍රමාදය කියන එක කියන එක. වේලාවට වැඩ කරන එකද අන්න එහෙම අදහසක් නා. පැහැදිලිව කියන්න මොකද්ද අප්‍රමාදී කියන අපි හඳුරන බොහොම ලස්සන වචන දෙකක් ඔය සිහිය නුවණ කියලා. ඇත්තටම සම්මත අප්‍රමාදය කියන්නේ දැන් අපි ගිහි පින්නතුලා මේ ප්‍රමාද නැතිකම කියලා එදිනෙදා වැඩ කරන ඒකත් යම් කිසි මට්ටමක අප්‍රමාදයක් තමයි. එහෙමයි. හැබැයි මෙතන අප්‍රමාදය කියලා කියන්නේ බුද්ධ ශාසනයේ කෙලින්ම ස්වාමීන් වහන්සේ සිහියයි නුවණයි සති සම්පදාන. සති සම්පදාන. ඇත්තටම අපි භාවනා කරනවා කියලා සානක වෙන්න ඔය මොන දේවල් අද විවිධාකාර භාවනා තියෙනවා. ඒ වගේම විවිධ විදිහට ඒවා කරනවා. ඉතින් මොනවා කළත් දැන් සතර සතිපට්ඨානෙ ගත්තාම දැන් කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන ඔය හැම තැනකම සාමන සිහියනේ. එහෙම. සිහිය යම් කිසි තැනක තියෙනවා නම් ආය අවබෝධය තියෙනවද කියලා අහන්න දෙයක් නැහැ. ඒක ඒ දෙක එකට යන්නේ. සිහිය නුවණ පදනම් කරගෙන හිතේ කෙලෙස් අවශ්‍ය ගන්නේ නැති වෙන විදිහට කටයුතු කරන හැම මොහොතක්ම අප්‍රමාද. අප්‍රමාදයි. පැහැදිලිවම. ඊළඟට ස්වාමීනාත දැන් මේ සොහනක දැන් අර ඒ විදිහට සෝසානිකාංගය සම්පූර්ණ කරනකොට ඊළඟට ජීවිතයේ යථාර්ථය අසුබ භාවනාව ඔය හැම එකක්ම වැඩෙනවා ඊළඟට දැන් මේකේ තියෙන తాවකාලිකත්වය අනේ මොන දේ කරත් අර ස්වාමීනාන්ත කිව්වා මහා මොන පැලැන්තියේ හිටියත් මොන තරම් උගත්කම් තිබ්බත් ධනවත්කම් තිබ්බත් බලවත්කම් තිබ්බත් අන්තිමට මේ ඉරණමට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා එහෙමනම් මටත් ඉතින් ඒකාන්තයි ඉතින් මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච මේ වෙලාවේ මම මේකෙන් උත්තරම ප්‍රයෝජන ගන්න ඕන කියන එක ඒ භික්ෂුවට සිය දහස් වාරයක් ඒකාන්තයෙන් මේ වෙලාවේ සිහිපත් වෙනවා. ඒ අනුව සම්හාස කල්පනා කරලා බලනකොට අර විපස්සනා වඩන්න මහානකම මහාන කම ඉතාම සාර්ථක කරගන්න ඒ වගේම පැවිදි රස පැවිදි සැප විඳින්න ඒ සෝසානිකාංගයට යෑම තුළ ලොකු පිටුවහලක් ජීවිතය පිළිබඳව අවබෝධයෙන් කලකිරීමකට ලක් වෙලා මංචස්කන්ධයට තියෙන උපාදානය අතහරින්න බිහිවෙන්නේ වහාම නැති කරගන්න ඒක ලොකු උපකාරයක් වෙනවා. එහෙමයි. ඉතින් එවන් වටිනා දුතාංගයක් තමයි සෝසානිකාංගය කියන්නේ. ඉදිරියේදී ගිහි ඔබටත් පැවිදි අපටත් මෙය ප්‍රායෝගික ජීවිතයට භාවිතා කරගන්නට අවකාශ සලසගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරනවා. අපිට තවත් දුතාංග කීපයක් පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට අවකාශය තිබෙනවා. ඉතින් අදට નિયમિત කාල සීමාව අවසන් නිසා අපි මේ ධර්ම සාකච්ඡාව સમાප්තිය සනිටුහන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා තමන් වහන්සේ සතු වටිනා ධර්ම ඥානෙ බෙදා හදා ගැනීම සඳහා අදත් මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කළ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය මිරාවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේටද පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටද සෙත්පතමින් ලබන සඳුදා මේ වෙලාවටම ධර්ම සාකච්ඡාව තුළින් ධම්මානුපස්සනා සදහම් කතිකාවත තුළින් ඔබ මුණ ගැහිමි බලාපොරොත්තු වෙමින් අදට අපි සමු කරනවා. ඔබ සැමට පෙරවන් සරණයි. ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න